ඒක නිසා මේ චක්‍ර ගමනකුත් කතා කරන්නේ නැහැ. මේ ලැබිච්ච භවයේ තියෙනවා ඔය වගේ මට්ටම් ඒකෙ තියෙන තීන්දුව වෙන්නේ අර වගේ තමයි කියලා. ඒවා ඒ නිසා කිසිසේත්ම මනුස්ස මනසකින් යොන්සු මනසකාරයකින් එහෙම නැත්නම් නෝනකින් කල්පනා කරලා ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් දීලා නැහැ.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 ඒ නිසා අපේ ධර්ම පිටු සිතුවම් වල එහෙම මනුස්ස ලෝක මෙහෙමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක උඩට උඩට උඩට ඇදලා තියෙනවා. දේව ලෝක මේ යක්ෂ ලෝක, പ്രേත ලෝක අපාය යටට යට රැඳලා තියෙනවා මේ කාලේ මේ දේශේ දිගේ දිගහැරලා. එහෙම නැත්නම් කාලේ දිගේ දිගහැරලා කියලා කියනවා.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 අපි ගත්තොත් මේ මේ රට වගේ ওই දියුණුවයි සම්මත රටක ඔය රාජධානී කියන මිනිස්සෙකින් අහුවට ඒ මිනිස්යාට තියෙන්නේ ඒ දවසේ ඒ වෙලාවේ කාමසැපේ විතරමයි කවදාකවත් ඉස්සරහ පස්සක් ගැන අදහසක් නැහැ. එහෙම කෙනෙකුට මේක කිව්වත් ඒගොල්ලෝ මේවා গুপ্ত ධර්ම වශයෙන් සලකලා පැත්තකට දානවා මේ ආශියාකරේ ඉන්න නොදියුණු ගෝත්‍රික ජනතාව අදහන දේවල් කියලා.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 ඒ විතරක් නෙවෙයි ඒක දැනගත්ත ගමන් මුළු කූඹි ගුලටම පණවිඩ යනවා. ඉතින් එන්නේ රොත බැඳගෙන පුදුමාකාර ආශාවකින් අවිල්ලිවරලා අර මේ පැණිය අර පැණියට වහලාගෙන කන්න පටන් ගන්නවා. කන්න පටන් අර ගන්නකොට ඌට මතක නැති වෙනවා මේ පස්ස උඩ ඔළුව යට කියන එක.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 මම බැලුවා මේ මොකද්ද කියලා. ඉතින් ඒ තරම්ම මේක ප්‍රොමෝට් කරනවා එක එකනයි කට්ට පාවිච්චි කරන මේ විදිය උඹ ඉන්ජෙක්ෂන් කට්ට ගන්න උඹ කුඩු ගහගන්නේ අර බෙහෙත් ගහගන්නේ කියලා. මේක තමයි මේගොල්ලන්ගේ උසස්ම දියුණුව. සර්වඥාන්සේ දුන්නේ ඔය කාමාශාව නැතිකරන්න උත්තර දෙකයි ඉන්ද්‍රිය සංවරය සහ බයලජ්ජාව. මේ විෂය හදාරන එක්කෙකුටවත් බන උගන්නන හෝමවක් කරන එකෙකුටවත් බයලජ්ජාව නැහැ. අද තියෙන ජනමාධ්‍යයේ කිසිම එකෙකුට මෙතන ඉන්නවා මට සමා වෙන්න බය ලැජ්ජ නැතිව. උන්ට ඕන කරලා තියෙන්නේ මොන රෙද්දාත් හරි අපන්න පෙන්නලා කීයක් හරි කඩා ගන්න තමයි. ඉතින් ඒක නිසා අපිට වසංගන්න බෑ අද පොඩි හැදෙන දරුවෙකුට මේ තියෙන නරක පුරුදු වසංගන්න මොකද ජනමාධ්‍යයෙන් කරන්නේ මේක පෙන්න උසලා පෙන්න එක තමයි.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 ඒකම මගේ ඉන්න සමාජයේ මම වීරයෙක් වෙන්නත් හේතු වුණා. මගේ අනිත්‍යලවන් මට විතර සිල්පද කඩා ගන්න හම්බෙලා තිබුණා. නිසා ඒගොල්ලෝ හිතනවා මම වීරෙක් කියලා. ඒක දිගේ යනකොට තමයි සති සම්පදන්නේ හම්බුනේ. ඒ නිසා මම පැහැදිලිවම සටන් කරා මට කවදාකවත් භාවනා කරන්න බෑ. මට කවදාකවත් බෞද්ධෙක් වෙන්න බෑ. මට කවදා සීල රකින්න බෑ. මොකද සති සම්පදන්නේ සති සම්පදන් රකින්න බෑ සීලයක් නැහැ කියලා. මම බොහෝම කරු කරන නිසා ධම්මික ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කිව්වා ඔය උඹලාගේ හන මිටිය ඔය ශීල්පද කැඩුවක් කමන්නේ. මොන දේ කරුවත් කමන්නේ ඔය නිකන් ඉන්නවට පුළුවන් තරම් සතිය වඩපන්.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 නැත්නම් ඒක ලොකු වෙලා ලොකු වෙලා අන්තිමට තමයි විලිලජ්ජ නැති සීලේ සීලේ නැති හික්මීම නැති කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා මේ කාම ආසාව මෙච්චරම සූක්ෂම වුණාට කාම ආසාව මෙච්චරම වශීලා තියාගෙන ඉන්න පුළුවන් වුණාට බුදුහාමුදුරුවෝ අපිට පුංචි ටිප්ස් එකක් දීලා තියෙනවා.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 ඒකට මේ මේ පසුබිම ඕන ඒ නිසා අපිට දැම්ම සතිය වඩන්න බෑ කියලා ඒක ආගමක පැත්තට දාගත්තට පස්සේ සමාජලටගේ නරක පැත්තකුත් තියෙනවා. නමුත් බුද්ධ ජානන්සේගේ තියෙන මේ ප්‍රායෝගිකත්වයේ අනුව යෝනිසමනසිකාරයේ අනුව ඒක කිසියම් ලෝකෝත්තර පැත්තට යන්නේ නැතු කාම රාගය සඳහාවත් සෑහෙන්න යොදවන්න පුළුවන් බෑ 100ක් නෙවෙයි.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 ඒක දෙන්නෙකුට සම කරලා කියන්න බෑ. මෙන්න මේ තමා වශයෙන් කාම ආශාව නැත්නම් කාම ලෝකේ යම් යම් මට්ටම් කරගෙන යනකොට මේ වර්තමාන මොහොතේ දැන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලබන මේ සැපය මට හෙටත් ගන්න නැත්නම් නැත්නම් මේ කැන්ඩල් බාර් ෆාම් එකේ තියෙන ගෙදර ගියාමත් ගන්න නැත්නම් හොඳයි කියන තමයි බල ආශාව කියන්නේ.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 මෙතනයි ආගම ධර්ම දෙක අතර වෙනස් වෙන තැන කාමාශාවේ තියෙන ආදීනව දැනගෙන බයලජ්ජ ඇති කරගෙන ඉංග්‍රීසි සංවරය ඇති කරගෙන සති සම්පජන්‍ය වඩාගෙන ඒ ඇති මේවා කරගෙන සීලවන්ත වෙලා මේ සීලවන්ත වෙනකොටම හිතේ විපිලිසරකම නැති වෙලා යනවා. තමන්ට තමන්ට දී ගන්න ගතියක් අනුන්ගේ බැනුම් අහන්න වෙන ගතියක්, හිරේ විලංගු වැටෙන්න වෙන ගතියක්, කපාගත වෙන්න ගතියක් නැති බව තේරෙනවා. ඒ සතිද සීල ප්‍රමාණය. ඊට පස්සේ මේ පුද්ගලයාට එන ගතියක් තමයි මේ කත්‍යත් එක්ක හදාබදා ගන්න එකයි හෙටයි අනිත් තැන් වලට මේක ගෙනියන්න හදන එක. ඉතින් ඒකල හිතන මේක ජයග්‍රහී හැඳීමක්, මේක මානව දයාවක්, මේක පරානුද්යතා සංකල්ප කියලා. ඒක දිගේ ව්‍යවෘත වෙනකොට අර කාම ආශාව සංසුප්ප කිරීම සඳහා යොදන මානසිකත්වයේ විශාල වෙනසක් සිද්ධ වෙනවා භව ආශාවට ගිය ගමන් මම මෙන්න මෙහෙමයි ඒක කියන්නේ.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 පාවදීලා ඒක අර කිට්ටුවන්තින්ට කැමැති තැනට කැමැති වෙලාවට ගෙනියන්න හදනකොට තන්නේ කර ලස්සනට ගලාගෙන ගියර ගඟකට හරස් කරන්ට වැලි කොට ටිකක් දැම්මා වගේ පුදුම විදිහට ගඟ කැළඹෙන්න ගන්නවා. ඒ මනුස්සයා හිතනවා මේ මම වටිනා වැඩක් කරන්න හදන්නේ. කොකාගෙන්ම සහයෝග ගන්නෑ.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 මේකේ මේ කාම ආසාව සහ භව ආසාව අතර මේ වෙනස දන්නේ නැතිකම නිසා බොහෝ දෙනෙක් මේ ශේෂ්ත්‍රෙට ගිහිල්ලා මේ ලෝකයේ කිසිම සදාචාරයක් නැහැ. හොඳ වැඩ කරන්න කියම් බාධා කරනවා. ඒක නිසා ලෝකයට ද්වේෂ කරනවා, භාවනාවට ද්වේෂ කරනවා, බුද්ධ ධර්මයට ද්වේෂ කරනවා. අර තමන්ගේ කාමාශාව රකින්න වෙලාවේදී ලෝභය ගැන දැනගෙන කියනනම් ඇති. නමුත් භවආශාව වැඩවලට යනකොට, සමාජ සේවා වැඩවලට යනකොට, පරානුද්දායතා වැඩවලට යනකොට මුදුවට මතක තියාගන්න ඕනේ ඒ ಗುಣ චරිතය කියලා දෙන එකම දේ තමයි ද්වේෂය. ඒක දැනගෙන නිහතමානී වෙලා මම මේ යන්නේ මේ මගේ වැඩත් නැත්තම් Tamanගේ කාමතාව හෝ කාමසාව ගැලීමේ කටයුත්තක් ඉක්මවල යන්න හදන නිසා මෙතනදී ලෝභය නෙවෙයි මට බාධා කරන්නේ ද්වේෂය කියලා දැනගත්තොත් ඒ මනසට පුළුවන් වෙනවා ඒ වැඩක් වුණා සෑහෙන දුරට කරගෙන යන්න.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 කරුණා මුකෙන් තමයි යන්නේ පිටපට ගියොත් කවුරු හරි කර තට්ටු කළොත් හරස් වුණොත් පුදුමාකාර ණයෙක් පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භව ආශාව සහ විභව ආශාව ඇති රැකී විස්මාරුව හරීම අමාරුයි. ඒක හරීම චපලයි, හරීම වංචනිකයි, හරීම ෂටයි, හරීම මායයි. කාම ආශාවේ ඉදරම් පිනවීම. ඒක හොඳයි කියන්නේ හදනව නෙවෙයි. ඒක සරලයි. ඒක කෙලින්ම ලෝභයත් එක්ක යන නිසා භවසාව සහ විභවසාව ද්වේෂයත් එක්ක යන නිසා කායික රෝග සහ මානසික රෝග සියල්ලම ඕනෙම වෛද්‍ය ශාස්ත්‍රය දන්න කෙනෙක් දන්නවා පටන් අරගන්නේ ද්වේෂය. සියලු මානසික රෝග වලට හේතුව ද්වේෂය.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 ඔය කොච්චර කාම ආශාවව සන්තුෂ්ප්‍රදේ කරුවත් මිනිසු දියුණුයි කිව්වත් එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදනය කොච්චර වැඩි වුණත් ඒක පුද්ගල ආදායම කොච්චර කොච්චර වැඩි වුණත් දියුණුව සම්මත රටවල හැම 10 දෙනෙකුට මේකනේ පිස්සෙක්. ඉගෙනේ නම් කරන්න පුළුවන් පිස්සෙක් සෑහෙන ගාණක් මානසික අසහන වලින් පෙළේ. ඉතින් ඒක නිසා දන්නවනම් මේ චිත්‍රයේ අපි කාම ආශාව කියලා කියන්නේ ජීවිතය පැවැත්ම සඳහා අවශ්‍ය කරන මානව මූලික අයිතිවාසිකම් වගේ මූලික අයිතිවාසිකම් සීමා වික්මවල අතිශෝක්තියට යනවා. නමුත් ඒක අනිත්‍යයට කට කරනකොට අපිට තියෙන සීමිත හැකියාවන් නැවගා සීමිත වස්තු ප්‍රමාණය දැනගෙන ඒක ඇඟිල්ලේ තරමට ඉදිමිලා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරනවා නම් ඒ කාම ආශාව වගේම භව ආශාවත් අත්දකින්න පුළුවන් එච්චරම හානි කරගන්න නැතුව.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 ඒ නිසා අවසාන බලනකොට ආගමක් නිසා වෙලා තියෙන මිනිස්සු එකිනෙකක් හිටෙන්න පටන් ගත්තා. ඒක හොඳටම පාවිච්චි කරන මිනිස්සු තමයි දේශපාලනඥයා. එයා හොඳටම දන්නවා මිනිස්සු පාලනය කරන්න ඕන නම් ගැටුමක් ඇති කරන්න ඕන. ගැටුමක් ඇති වෙලා එයා ඒ සියල්ලටම උත්තර දෙන කෙනා වශයෙන් වෙණී ඉන්නවා. ඒ වගේම කියනවා ඉස්සරහට මෙහෙම වෙයි කියලා. ඇත්තට වෙන්න වැඩි කරන්නේ මිනිහම තමයි. ප්‍රශ්නයක් ඇති කරලා මිනිසුන් රියැක්ට් කරන්න ගන්නවා. රියැක්ට් කරුණා පස්සේ කියනවා මෙන්න මේකට උත්තරේ මයි ළඟ තියෙනවායි කියලා හැමදාම ගැටුම් ඇති කරනවා. ඒක නිසා ආගම දේශපාලනඥයන්ගේ ප්‍රධාන ආයුධයක් වඩපත් වෙනවා.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 මේක මට වෙච්ච ප්‍රශ්න මේක බුදුහාමුදුරන්ට වෙච්ච ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ මේකට දීලා තියෙන උත්තරේ තමයි ඔක්කොම මඩේ ඉන්න එරිලා ඉන්න වෙලාවේ Taman ගොඩ බිමකට නොගොහින් තව කෙනෙක් බේරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර ඒ මහායාන ගුරුවරයාට එයත් මේක කියවලා තිබුණාට පස්සේ කතාව නතර වුණා.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 ඒ මිනිස්සු කරගන්නේ ඔබ වැඩක් බලාගන්න කියලා. ඉතින් අර මනුස්සයාට හරියට හිත නරක වෙනවලු යමක් කමක් කරන්න පුළුවන් යමක් කමක් තියෙන මේ මිනිස්සයා කවදාකවත් මේ අලුත් නවම අදහසක් තියෙනකොට අත දෙන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දී මේ සමාජ සේවයට බහිණ කට්ටිය සෑහෙන ගණක් පශ්චාත්තාප වෙනවලු යමක් කළ හැකි කළ යුතු ප්‍රභූරෙන්ගෙන් හම්බ වෙන්නේ තිබහට වතුර ඉල්ලනකොට උණු වතුරක් අට ගතියක්.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 මගේ පුළුවන් ප්‍රමාණය මම කියලා කරනවා කියලා මේ මිනිස්සයා යෙදිලා එක්කෙනෙක් දෙන්නේ කරි සම්බන්ධ කරන කරන පටන් අරගත්තොත් ඒ මිනිස්සයා හිතන්නේ ඉඳ තියනවලු උදව් ආර නැහැ උපකරණ දෙන්නේ නැහැ සහාය ගන්නමුත් මේ මිනිස්සයා කරනවා කියලා ස්තුති කරයි කියලා. ඒ වෙනුවට බලාපොරොත්තු වෙන්නේ කියනවා ගාන්ධිතුමා කට කතා පැතිරෙන දින කියනවලු මේ අකා මේ එඳ හදන්නේ එක්ක ඡන්දේ ඉල්ලන්නේ.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 සංසාරය කියලා කියන්නේ කිසිසේත්ම මොනවමත් ගන්න දෙයක් ඇති එකක් නෙවෙයි. අසුචි වලක්. අපි හිතාන ඉන්න මොනත නෙවෙයි තියෙන යට. නිසා ඒක දැනගෙන කටයුතු කරනවා කියලා කියන්නේ සමාජයට වෛර කරනවා නෙවෙයි. ඒ වගේම තමන්ට තියෙන ප්‍රභව, තමන්ට තියෙන මූලධර්ම, මූල ද්‍රව්‍ය අයාලේ දානවත් නෙවෙයි.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 සාරා සංඝයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා Tamanට අවශ්‍ය කරන අවු සීලම කොට ධර්ම වඩ아가න අවුරුදු 6ක් දුක්ඛ සත්‍ය කරලා ත්‍රිවිද්‍යා ලැබලා තමයි වැඩට බැස්සේ. ඒක liverලා සංඝයාට කිව්වා රහත් වුණාට පස්සේ සරද බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය.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 ඉංග්‍රීසි ධර්මයට වැඩි ඉදිමෙන්න හදනවා. මේකෙදි මම හිතන්නේ නෑ සර්වචනාංශයේ විතර මේකට පුහුණු වෙච්ච සොයම් Taman වශයෙන් පුහුණු වෙච්ච කිසිම කෙනෙක් නෑ. ඒවා හිතනකොට ඇඟේ හිරිගඩු පෙපෙනවා. උන්වහන්සේ ජාතක කතාවල පෙන්ලා තියෙන ආකාරයට මොන්න තරම් පුහුණු කරලා තියෙනවා. උන්වහන්සේ වාහනරෙක් විපතිලා වාහනර නායකයෙක්ව ඉන්න වෙලාවක මහා කැලේ මැද මහා කැලේ මැද දැක්ක ඇහුණලු මිනිහෙක් වලකට වැටලා කෙඳිරි ගන්නවා. මණිපතලට හරි වැටලා. ඉතින් කල්පනා කරලා බලවල මේ මනුස්සයා Tamanට වැඩිය ලොකුයි. වල ඇතුලේ ඉන්නේ ගන්න බෑ. ඒ නිසා වාහනදා Taman නායකයන් නිසා බිම දාලත් බෑ. ඒ නිසා ගිහිල්ලා බැලුවල වෙබිලා බලනකොට මිනිස්සෙක් ඉන්නවා දැන් දවස් ගාණක් කාලා නැහැ. ඊට පස්සේ යටට ගිහිල්ලා ඒ විතර සහිත කියනකොට කියන්නේ එමයයි ඒ මිනිසයා හා සමාන ගලක් උස්සගෙන වැල්වල එලිලා උත්සාහයක් දීලා බැලුවලු මට රිහර්සල් එකක් දාලා මට මේ මාසය ගන්න පුළුවන්. හරිම අමාරුයි. බොහෝම අමාරුවෙන් ගල උස්සගෙන ඉදිරියට දැම්මට පස්සේ හොඳටම අමාරුයි. නමුත් හිතාගත්තලු දැන් නම් මේ මේ ක්‍රමවලට මේ මේ දුෂ්කරතා තියෙනවා ගන්න පුළුවන් කියලා අර මනුස්සයා හොඳටම හිම්බත් වෙලා වැටලා ඉන්නවා. කරේ ධාන ඉතාමත් අමාරුයි. බොහෝම අමාරුවෙන් උඩට ආවලු. උඩට ඇවිල්ලා මනුස්සයා බිම දානවත් එක්කම කලන්ත හැට වැටෙනවා. ගන්නකොට පස්සේ අර මනුස්සයා ඇස් දෙක අරලා බලනකොට තමන් ගොඩ පුදුමාකාර බඩගින්න. දැන් ගමට යන්නත් බෑ. ඒ මනස හිතාගත්තලු මොනවා හරි දෙකින් කණ්ඩ මොනවා රෝවනකොට ඉතනවල වෙන මොනවක්වත් කරන්න බෑ. මේ වඳුරා මරාගත්තොත් තමයි එකම කණ්ඩ තියෙන්නේ කියලා හිතාගෙන වඳුරා ක්ලාන්ත වෙලා ඉඳලා විශාල ගල්ගෙඩියක් කරන කහලා තියෙන ඔළුවට මුගේ මස් කන්නේ. එතකොටම වඳුරට ඇහැරිලා බලනකොට අර තමන් කොට දාපු මිනිහා ගහලා ඔළුවට. අතේ අල්ලගෙන ඔළුව ඉතාර ගහ කොට නැගගලු. නැගිටලා බැලුවොත් යකෝ මේ මනුස්සයා කරපු වැඩේ දැන් දේශයට කියලා මරන්න හැදුවේ ඒ කොට දාපු අන්තරා. ඒසොට කල්පනා වුණාලු යකෝ දැන් මේ මනුස්සයා කැලිය අතරමං වෙලා ඉන්නේ. දැන් කොට දාපෙකින් වැඩකුත් නැහැ. දැන් මුට 100 ඇවිල්ලා තියෙනවා. ඒකවල මිනිස්සු මට හරි අමාරුයි. මං ගයෙන් ගහට බැනගෙන ගමට යන්නම් මගේ ලේ වැටෙන පාරේ වරෙන් ඒසොට ගමට යනවා. ඒකලේ මනුස්සයා ගමට දක්වලා යන කම්ම කටයුතු කරලා තියෙනවා. ඒ තරමටම උදව් කරන හැම එකම ඔලුවට දාන්න.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 ඔව් 40 දිවත් තේරෙන්නේ නැත්නම් ඒක මොට්ටයක්. 40 වෙනකොටවත් තේරෙන්නේ නැත්නම් ඒසා කියනවා විත්ත විද්‍යාවට ගිහිල්ලත් කොමියුනිස්ට් නොවුනොත් ඒක මැත්තයි කිය. 40 පෙන්නටත් පස්සේ කොමියුනිස්ට් වුණා නම් ඒ ගණ්ඩම දෙයක් නැති මැට්ටෙක් කිය. 40 වෙනකන් තමයි ඔක්කොමලා කොමියුනිස්ට්. ඊට පස්සේ ඔක්කොම අධිරාජ්‍යවාදී.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 දෙන්න කතිකා කර ගන්න ඕනේ. ඔබ උඹ බැලන්ස් එක තියාගන්නේ මම මගේ බැලන්ස් එක තියාගන්න. ඒක ලියලා සරුවත්සංශ කියනවා යම් කිසි කෙනෙක්ගේ තමන්ගේ අත්සිද්ධිය තමන්ගේ අත්කුසලී සිද්ධ කරනවා විමර්ශය ඒ සමාජෙටම කරන්න විශාල අරසාවක් විමර්ශයකින් බයක් යන්නේ නැහැ සමාජයට. නිසා සමාජය රැකීමෙන් තමනුත් රැකනවා තමන් රැකීමේ සමාජය රැකෙනවා.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 ඒ නිසා අපි කාමයාගේ තියෙන ආදීනව, භව තණ්හාවේ තියෙන ආදීනව, විභව තණ්හාවේ තියෙන ආදීනව දැනගෙන එක චිත්තක්ෂණයක්. ඔබට අවතත් කියන එක චිත්තක්ෂණයක්. ආස්වාසල ආස්වාස දන්නවනම් ඒ චිත්තක්ෂණේ කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ, විභව තණ්හාවක් සංසාරයක් ගොඩනගගෙන ආපු මේ කාමතණ්හා මෝහ පටල.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 ඉතින් අහබෙච්චාම මම කරන්නේ ඒවා එතන එතනම කොහේ හිටියත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මම ලංකාවේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අද තියෙන තාක්ෂණීය ප්‍රයෝජනක් අපි ගන්නවා. ඉතින් ඒ නිසා ඊමේල් කරන්නයි කියලා මේ ගොඩනෙක් ස්කයිප් කරනවා, ටෙලිෆෝන් කරන්න අහනවා.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 ඉතින් මම කවදාකවත් අඟවන්නේ නැහැ. පුළුවන් නම් කරත හැකි. නමුත් මේ මේ තත්ත්වයටදී කියන්නේ. ඒක නෑ. ඊමේල් එක ආවොත් නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා Outlook එකේ මට ඕන ලාක උත්තර දෙන්න. ඒ නිසා ඒක තමයි එකම ක්‍රමේ දැන්ට මොකද්ද මේ පිළියමක් වශයෙන් කියන්න පුළුවන්.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 දැන් ප්‍රතිපත්ති පංචමහා ප්‍රතිපත්ති හදාගෙන කෑ ගැහුවට ඒ මනුස්සයා ඒ වෙලාවට කරන්න තියෙන දේ මේ ගඟේ වැටිච්ච එක කොහොම හරි දම්බි ගහලා ගොඩාවට පස්සේ උඹ සමනල පාරෙන් දෙලියට ආවේ ෆ්‍රී ස්ට්‍රෝක් වලින්ද කියලා පස්සේ ඉඳගෙන තමයි රටහන් දාන්න. අර මිනිහා මරුණාට පරණ බයේ දම්බි ගහන එකයි කරන්නේ.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 ඔක්කොම ඉන්නේ මා ගුරුවරයෙක් වෙන්න බලාගෙන. හැබැයි එක එකක් යෝගානන්දට ඕන විදිහට භාවනා යෝග කරන්නේ මොකද ඒගොල්ලෝ අහන්නේ මට කෙලින්ම අනුන්තු ගන්න හැටි කියලා දෙන්නේ. ඉතින් තමන් හොඳ යෝගා විකාරයක් වෙන්න නැතුව යන්නේ. එයා කියනවා මට පේන හොඳ ශිෂ්‍ය එක්කෙනෙක්වත් නැහැ. ඒගොල්ලෝ හැබැයි ඔක්කොටම වෙලා තියෙන්නේ ගුරුවරු වෙන්නයි කියලා. ඒ නිසා ක්‍රමවේදත් එක ගිය ගමන් අලි පටලවිල්ලක් එනවා. නිතරම සතියට දාලා නිතරම අප්‍රමාදයට දාලා කතා කරන්න පටන් අරගත්තොත් ලේබල් පිළිබඳ ප්‍රශ්නක් එන්නේ නැහැ. හොඳයි. දැන් ඩ්‍රයිවර්ගේ වෙලාව. අවසරයි ස්වාමීන් වහන්සේ. මේක ඉස්සරහට කියලා කතා කරන්නේ. ඉස්සරහට කියලා කතා කරන්නේ. කවදේ ගාමකට සක්මන් දුන්නා. ඒත් ඒත් මොන්නේ නැහැ වැඩ කරන්නේ. දැන් හරි. දැන් හරි දැන් හරි. දැන් සර් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපේ භාවනා වැඩමුළුවේ අද අන්තිම අන්තිම දවස නෙමෙයි ඇත්තටම හෙට දවල් 12 වෙනකල් අපේ ප්‍රෝග්‍රෑම් තියෙනවා.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 උදව් කරන මේ කරන වැඩ කටයුතු වලට කියලා මට හිතුනේ. ඉතින් නන්දනිත් අපිට අන්තිම මොහොතේ පුදුම විදියට සහයෝගය දීලා මේ ඇත්තටම අපි උදව් විඳන්න කැමති වුණේ නිකන් අපිට ගයිඩ් කරන්න විතරයි එයාට ඉඳිවි. ඒ වුණාට කුසිය බාර අරගෙන කටයුතු කරා.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 මීචරි කරලා වැඩ ගොඩාක් වැඩි වුණාට පස්සේ යම් නම් පැතිවලින් සංවිධානය කරන්න සිද්ධ වුණා. මේ සංවිධානය කරනකොට මේ මම මේ පැත්ත ප්‍රශ්නට උත්තර දෙන්න හදන පිටපැත්ත ගෙනිලා. මීටිකටම දිගටම රිට්‍රීට් ඕගනයිස් කරන්න කෙනෙක් ඕනේ ඊට පස්සේ මීටිකල සංවිධානය කරන්න රිට්‍රීට් ඕගනයිසර් සටියක් ඕනේ ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් තව මණ්ඩලයක් ඕන කියන එක තමයි අපි හදාගත්ත රාම. ඉතින් ඒකෙදී ඔස්ට්‍රේලියාවල තියෙන එක එක නගරයක් එක එක රටක් වගේ. විශාල මහද්වීපයක් නිසා. ඉතින් ඒ නිසා ඒ ලයිස්ට්වක් හදලා මම කිව්වේ මේ මේ මේ කට්ටිය ආරාධනා සම්බන්ධව එහෙම නැත්නම් ඔය මීටයකට ආදාළ කිරීම සම්බන්ධව එහෙම නැත්නම් මේ උපදෙස් ලබා ගැනීමට සහ ත්‍රිත්‍යයට යන අයට උදව් කිරීම සම්බන්ධව ඒ ජාත්‍යන්තර මණ්ඩලයේ ඉඳගෙන ඉගෙන සංවිධානය කරන අය එකතු වෙලා මේට වැඩිය කිට්ටු සම්බන්ධයක් පවත්වන්න වෙනවා.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 ඒක නිසා මම මේක කියන වෙලාවේදී මම කිව්වා විශේෂයෙන්ම ඒකදී මෙතෙක් වෙලා ප්‍රබලව නැත්නම් මේ පිටස වෙනුව තඬ නැගුවේ මේ රමණි. රමණි කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ඊමේල් එකක් කියලා දෙනවා මම ඔබ හන්දර බණ කියන්න හදනවත් නෙවෙයි. ඔබ වහන්සේ මේක අවුරුද්දක් නිව්සීලන්තේ ඒක අවුරුද්දක් ඕස්ට්‍රේලියාවට දෙන එක හරිම අසාධාරණයි. නිව්සීලන්තේ මෙච්චර ජනගහනයක් ඕස්ට්‍රේලියාව මෙච්චර ජනගහනයක් ඉන්නවා මේ දෙක සම කරන්න යන්න එපා. මම මේ අයිතිවාසිකම් ගිලන්න හදනවත් පර්ත් කියන එක විකුණන්න හදනවත් නෙවෙයි. ඒක නිසා මේකට සාධාරණ ඉල්ලීමක් කරන්න මේ තියෙන ගැම්ම කඩන්න එපයි කියලා. ඊට පස්සේ ඉතින් මං කියවා දැන් අපි 2013 දිලා තියෙන නිව්සීලන්තෙට දැන් 14 අපි ඕස්ට්‍රේලියාවට දානවා කියන්නේ. ඊට පස්සේ කිව්වා එහෙම නෙවෙයි 2000 නිව්සීලන්තෙට දවස් 15කට සීමා කරන්න. ඔක්කොටම එකතු වෙන්න ගන්න එක දැනකට. ඊට පස්සේ මෙහෙටත් දවස් 15ක් දෙන්න. එතකොට එක ගමනේ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අරුණ මහත්තයත් කියන සංසය ඒක ආර්ථිකයි. ඒක ගමනේදී යනකොට.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 මං කියන්නේ ඇත්තටම මගේ කියන අත්දැකීම හැටියට මම දන්නා දවසේදී චිත්තිපොත් තමයි ආධුනික වෙන්නේ. මේ ගමනට දෙන්න ඕනේ ගොඩක් ඉඳ දෙන්න ඕනේ ආධුනිකයන්. දවස් 15 වුණාට පස්සේ සීමිත කැපිල්ලක් හැපෙනවා. ඉතින් ඒකෙදී අපිට තීන්දුව කරන්න වෙනවා ඒ මේල්ලිම වගේ බලනකොට අපි එක එක අවුරුද්දක ඒ වගේ දවස් 15ක් ඉන්න විවේක ගන්න පුළුවන්.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 දැනට කියන්න මේ මේ ලංකාවට යන්න වීසා ගන්න පුළුවන්. කාටද? අද 2012යි. නෑ 2012 කියන්නේ එක අවුරුද්දයිනේ. ඊට පස්සේ දිනවලට ඒ වගේ වෙනකොට ලංකාවට එන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් උදව් හැබැයි ලංකාවේ වුණත් දැන් රිට්‍රීට් ඕගනයිසර් කට්ටිය කැඩිලා මේ දවස් 3ට 4ට එනවල බාර ගන්න.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 අනේ එහෙම එහෙම නැතුව මේ මේ ගමීම මේ තනම කියලා ඒ තන ස්ථාන වශයෙන් බදා ගන්න ගියාම අපි සංකීර්ණ වෙනවා ප්‍රශ්න. ඒක නිසා ඉඳ තියෙනවා. ඊට තියෙනවා වගේ දීර්ඝ මේ වලට යනකොට මම දන්නවා ඒක පැහැදිලිවම සෑහෙන කැපකිරීමක් කරන සෑහෙන මේ ඉන්දිය සංවරයක් අත්දගෙන උත්තර දවස් 15ක් කරගන්න පුළුවන්. නමුත් මොන විදිහින් හරි අපිට තියෙන සීමිත කාලය යොදව ගන්න එපා. එතකොට ඒ වගේ අර වගේ පෙනායර වලින් හරලා තමයි ගන්නෙ. නමුත් වරින් වර කරන්න ඕනේ ඒ කෙටි කාලින රිට්‍රීට් කරන්න වෙනවා. අර අලුතින් එන අයට පුරුදු කරන්න අනිත් එක ওই චිත්‍ර වගේ මිනිස්සේ කල්ලාම ගහලා මහාන කරලා දාන එකයි තියෙන්නේ මේ. අහිනා වෙනවා ගෙදර උන්ද. දැන් බලන්න විදියක් නැහැ. ඉතින් මම නේ කියන්නේ. ඉතින් එහෙම නැතුව මේගොල්ලෝ කියන්නේ මේ ඔක්කොම මේ එක જાතියෙන් මේක වාගේ වැඩ. අවුරු ගානක් ටිකක් මේකට මේ අත දෙන එක නම් ඇත්තටම ප්‍රශංසනීය මට්ටමට නෝ සීලා කිව්වාගේ සීලර තේනයි මටයි චිත්‍ර තේන්නේ.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 කිසිම බාධාවක් නෑ ඒකට. නමුත් මං කියන්නේ මට ප්‍රශ්න කරන්න එපා. නෑ ඒකකොට නිව්සීලන්ත කියලා මෙහෙ ඇවිල්ලා මෙහෙ පර්ත් කියලා ඒ වගේ කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඒක ඒ වගකීම් යුතු සංවිධායකයන් එකතු වෙලා මේ ආරාධනා වාර අරගෙන මගේ පහසුව සලකලා ඒක යොදනවා මිසක මයි ළඟට ආවොත් මම කරන්නේ සැකටරිට දීලා නිකන්.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 කට්ටිය එකතු වෙලා මේ මම මේ කතා කරන්නේ 2013 ක. මේ මේවක් මම දැන් තීන්දුවේ. ඒ නිසා ඕගොල්ලෝ අතරම බබා බාර දීලා මම අනේකයි කරන්නේ. නලව ගන්න එකයි තියෙන්නේ. ඒකමත් මේ චිත්තමත්ය මහාන වෙනකම් මේ මේ ආදුනිකයන් වෙනුවෙන් අපිට මිත්‍රි ගලින් ස්වාමහන්ස කෙනෙක් මඩම්ම ගන්න බැරි වෙයි. කවුරු හරි මීටරකට ඇවිල්ලා ආමතු කෙනෙකුට කීයක් කර දීලා ෂේප් කරගන්න ඕනේ. එහෙම නැතුව මේකත් මගේ ඔලුවට දාන්න හදනවා. මගේ ඉන්න මීටරකට ඇවිල්ලා නායක ස්වාමීන් මගේ මගේ කිසිම නායකම නැහැ. මම නායක ආමතු කෙනෙක් ඉන්නවා ඒකට. ඒ ආමතුරුන්ට කවුරු බැන්නත් ඒ ටික යන්නේ ඒ ආමතුරුට. හොඳ આવොත් මගේ ළඟට. එහෙම අපි දෙන්නා ගිවිසුමක් අහලා දෙන්නේ. මීට කියලා මොනවාරි වැරද්දක් ආවොත් නායක හඳුරන්න යන්නේ. මොනවාරි හොඳක් කිව්වොත් ඒක ධම්මජීව හඳුර කවුන්ට් එකට එනවා. අපි ඒක යුසුමේ එහෙමයි යන්නේ. ලොකුසාන්ති උඹ ඕන මගුලක් කරපන් මගේ ඇකට ලෙඩ දාන්න මේ වැඩ දාන්න එපා. මම කියන්නේ ඔබ හන්සේ දන්නේත් නැහැ බයියන් ටික ඔබ හන්සේ තියෙනවා. ඒ තමම නෙවෙයි නායක හඳුර. ඒක බැනුම් අහන්න වෙනම කෙනෙක් ඉන්නවා. මයි ළඟට එන්නේ ස්තුති කරන ටික විතරයි. ඒක ඒ දෛව උපගත වෙච්ච වැඩක්. ඉතින් මට ජොලිය වැඩි. නායක හඳුර කියනකොට මම ඇඟිල්ල දික් කරන අර ඉන්නේ. මම නෙවෙයි නායක හඳුර. ඕනම කෙනෙකුට මීචිකල යන්න පුළුවන්. මෙතන ඉන්නවා කියලා වැඩ කරපුවා. ගිහිලා ඒ හාමුදුර කෙනෙක් යොදාගෙන එන්න ඒ ඒ හාමුදුරුවෝ මෙහි ඇවිල්ලා පිළිහුණොත් සිවුරු ඇරියොත් මම වගේ කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ආමතු කෙනෙක් පිටට දෙන එක ලේසි හදන එකයි අමාරු.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 පුළුවන් තරම් එක එක නතම තමගේ කටයුතු ටික කරන්න ඕනේ කවුරුත් ඇවිල්ලා උඹ කරපන් කියන කන් ඉන්න බෑ. ඒ අතරමැද පද්ධතියක් දුවන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදීව ඔය කවුරු සෙල්ලම් කරුවත් ගහන්න කෙනෙක් ඉන්නේ. පාලනය කරන්නේ ඒකේ. ඒකමයි දැන් හොඳට වෙනවා කියන්නේ. ඇත්තටම මේ විජිසාණාසේ මෙතන නැතුණාට මම කියනවා මම විදින පන්සල් වලින් එකම පන්සල මෙච්චරයි. ඔය විදිහට ට්‍රාන්ස්පරන්ට් දුවන. ඒ වගේම හොඳට ලේබර් ඩිවිෂන් තියෙන හොඳට ඩෙමොක්‍රටික් තියෙනවා. අනේ හැම තැනම අලිය අවුලක් තියෙන පන්සලක් කියලා. ඊස්බර පන්සලේ යදී හරිය සංවිධානය වේ කරන අය සන්තෝෂ වෙන්න ඕනේ. ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරන ස්තුති කරලා යන්න පුළුවන් දා ගන්නට.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 ඒක කවුරු හරි දෙන්නේ තුන එකක් කියන්න බෑ. ඒක කියලා නිම කරන්න බැරි හැඟීමක් ඒ වගේම ඒ වගේම මේ සංවිධානය කරපු හැමෝටම බොහොම පිං කිසිම අඩුපාඩුවක් උනේ නැහැ. ඉතින් එතරම් මට කියන්න තියෙනවා. ඒ දැනගින්න ඉවරචාම මේ ස්තුති කතාවක් කවියමුත් කරනවා.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 ඒකට ඒට අපි ඔය 11 වෙනකන් අපි වැඩ කරනවා. දානේ පස්සේ විසිරි යනවා. ඉතින් ඇත්තටම මේ රීටිත් නිසා මගේ ඇති වෙන අඩුපාඩුවක් තමයි මේ හැමදාම වික්ෂුන් වහන්සේ තමකට තියෙන යුතුයකම දානයක් දුන්නාට පස්සේ අනුමೋದනාවක් කරන්න ඕනේ ඒක යුතුයකමක් එහෙම නැත්නම් විනය රෙගුලාසියක් ඉතින් අර මේ දවස් 10න් වගේ මම හිතන්නේ දන්නා ක්‍රම වලට විවිධ ක්‍රම වලට කෑම හරි ගසලා දුන්නා දානි දුන්නා මම දන්නේ බුදුම විදිහට සැලකෙලින් ඒක කරන්නේ මොකද එක දවසකවත් මම අනුමೋದන කරන්න ගියේ නෑ මම හිතනවා කවුරක්වත් ඒක අඩුපාඩුවකට සලකයි කියලා.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 ඒ නිසා ඒ දානේ සඳහා තබන තබන පියවරක් පාසා කරන කරන වචනයක් පාසා හිතන හිතවිල්ලක් පාසා ඒක පාරමිතා ශීර්ෂයේ සම්පූර්ණ වෙච්ච දානයක් කොයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. මොකද අපි මේ කාලය මෙසෙල්ල මේ ගත කරාට පොඩි දෙයකට නෙවෙයි ගත කරේ බොම් බරපතල දෙයකට ගත කරේ.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 මේ මොහොතේ අපිට මේ ආවුසේ නොතිබුණා නම් එහෙම නැත්නම් මේ පිරිසක් විතර ඉන්න පුළුවන් වර්ණ සම්පත්තිය නොතිබුණා නම් අපිට මේ ඉඳගෙන ඉන්න බලය නොතිබුණා නම් සුඛේ නොතිබුණා නම් පච්චා නොතිබුණා නම් අපිට මේ මේ මේ සමුලක් කියලා මේ කියක් අතයක් යන ගමන යන්න බෑනේ.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 ඈ? මොකද ඉස්සර කාලේ රටින් පිටුවහල් කරනවා කියලා කියන්නේ බරපතල වැරද්ද කර කරන දඬුවම. අභාජනීය කර්මය කියලා කියන්නේ තමන්ගේ රටින් එලවනවා කියලා ඕගොල්ලෝ විහිං කරගෙන තියෙන එක. රටි පිටුවහල් වෙලානේ. දැන් නමුත් ඒක අපි වාසියට හරවගත්තා. අපි හරවගෙන අපි එකතු වෙලා සිංහලකම ඇති කරන සිංහල ජාතිකරණය නිසා මේක දිගටම ගෙනියෑමේ අපිට පෙන්වන්න ඕනේ ලංකාවේ ඉන්න කට්ටිය කියන ආර්යයට වැඩ තියෙනවා කියලා.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 ඒ නිසා දාන වශයෙන්, සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් ප්‍රඥා වශයෙන් පැත්තක තියලා මම කියන අනිත් ඒවා නම් පුරුදු වෙන්න කරන කට්ටියක් නෙවෙයි. ඒ ගිනාපු ගැම්මක් කියන්නේ. ඒක අපි හොඳට ඒකට ආයෝජනය කරමු. ආයෝජනය කරලා තවදුරටත් අපි කරපු පින් తీරන ඒවා ඉස්මතු වෙන්න, තවදුරටත් ඒවා කුඩු ගන්නවෙන්න ඒවට කියන්නේ ඒ පින් hina වෙන මට්ටමට ගන්න ඒ තත කරගත්ත පැති එහෙම තද කරගෙන මේ දාන කුසලය තව තව තවදුරටත් පාරමිතා ශීර්ෂයෙන් කරගන්න අපිට ලැබේවා. සීලය අදි සීලයක් පාඩපත් කරගන්න සමාධි අදි සීල අදි චිත්ත භාවනාවක් පාඩපත් කරගන්න අදි ප්‍රඥාවක් පාඩපත් කරගැනීමේ ශාසනයට අපිට ශාසනයෙන් අපිට ගන්න උපරිම ඕජාව අපි ලබාගෙන ශාසනයටත් දෙන්න තියෙන උපරිම ධෛර්යය දීලා අපි මේ ආපු මේ ගමන මේ මේ ජීවිතය නිෂ්ඵල එකක් නොවි සාරවත් එකක් කරගැනීමට මේ මේ තාක්කල් කරන ලද දානේ ප්‍රදාන කරගත්තේ කුසල් සියල්ලම ඒක හැම දිනකටම එකසේ හේතු වාසනා වේවා කියලා මම අනුමೋದනා ශීක්ෂෙන් ප්‍රාර්ථනා කරනවා.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 මොකද හදන්න පුළුවන් බව පේනවා. ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ අර ගෲප් එක එකම පවුලේ අය වගේ නිසා නිතරම අල්ලාප සල්ලාපයට පෙළඹෙන ගතිය තියෙනවා. නිකන් ගොළුෝ වගේ ආධුනිකයෝ වගේ දන්නේ නැති කට්ටිය වගේ ගත කරනවා නම් මම හිතන්නේ මේ මයිකලොත් ඒ භාවනාවට කියලා. හොඳයි රාත්‍රී 10 වෙලාව. එhmenan අපි බරපතල වැඩක් කියන්නේ අතක් පයක් කඩා ගන්න නැතුව එහෙම නැත්නම් සැලසුම් කර පරිදි සම්පූර්ණ කර ගන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම අපේ මේ පුංචි පේන්ටින සංවිධායක මණ්ඩලය නෙවෙයි ඒකට ඒකෙත් මෙහිම යටතේ විශාල සත්පුරුෂ මණ්ඩලවල විශාල නොපෙනී උදව් කරන මණ්ඩලවල වැඩ පිළිවෙලක තමයි අපි මේ සාක්ෂි වෙලා තියෙන්නේ.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 සාදු සාදු